ශරීරයට දැනෙන වේදනාවක් කොහොමද සංකල්ප කරන්නේ? ඒක සරල ප්‍රශ්නයක් ඇවිල්ලා ඉන්නේ. මේ මුළු ශරීරම වේදනාවක් තමයි. පේන එක වේදනාවක් නෙමෙයිද? දකින්න නිසා කෙලෙස් හට ගන්නවා. ඒ නිසා කර්ම හැදෙනවා. ඇහෙන එක වේදනාවක් නෙමෙයිද? මේ වාඩි වෙලා ඉන්න එක වේදනාවක් නෙමෙයිද? ඉඳගෙන ඉන්න එක වේදනාවක් නෙමෙයිද? හැමතැන මේ මේ වේදනාවල් සියුම්. ඒ නිසා අපිට දැනෙන්නේ පොළු පාරක්, ගල් පාරක්, දනිස බිම හැනුණා. වැටිලා ගිහිල්ලා කොන්ද වැදුනා ගහක ඒ වගේ ලොකු එකක් තමයි අපි වේදනාවක් වශයෙන් ගන්නෙ. එහෙම නැත්නම් මේ ලෝකේ ඔක්කොම වේදනාවක තමයි ඉන්නේ. භාග්‍යතුන් වහන්සේක බුද්ධ විඥාණයෙන් දැකලා ප්‍රකාශය කරන මේ පින්වත් මහණෙනි මේ ලෝකේ හැම සංස්කාරයක්ම දුකයි කියලා. සබ්බේ සංඛාරා දුක්ඛා. ඒ කියන්නේ හැම සංස්කාරම සිටිවිල්ලක්ම දුකයිලු. ඒ හැමතැනම මේ වේදනාව තියෙනවා. ඒ වේදනාව දකින්නවයි කියලා කියන්නේම එයා සසරෙන් එතර වෙනවා. සතුටෙන් කතා කරනවා, hina වෙලා කතා කරන. ඒකත් වේදනාවක් තමයි. hina වෙන්නත් ශක්තිය වැය වෙනවා. අඬන්නත් ශක්තිය වැය වෙනවා. කොහොම බැලුවත් ශක්තිය වැය වෙනවා. ෆ්‍රිජ් එකට දුන්නාම සීතලයි. ලීටර හීටරයට දුන්නාම රස්නේ. ෆ්‍රිජ් එකේදී කරන්ට් පිච්චෙන්නේ නැද්ද? හීටරේදී කරන්ට් පිච්චෙන. හැම දෙයකටම බිලක් එනවා. සීතලාවත් උලංගහාවත් රස්නාවත් කරන්ට් එක පිච්චෙනවා. බිලක් එනවා. එහෙනම් සතුට කියන්නේ ශක්තිය වැයවීමක්. දුක කියන්නේ හඬනවා කියන එක ශක්තිය වැයවීම. දෙකේම කරන්ට් එක පිච්චෙනවා. දුකක් තමයි. ශක්තිය වැයවෙනවා. ඒ හැම මොහොතක් තුළම අපි දුක් විඳිනවා. වේදනාවක තමයි ඉන්නේ. අපිට මේ වේදනාව කියලා දැනෙන්නේ නැහැ. අපි ඒවා සැපයි කියලා වැරදි දෘෂ්ටියක ඉන්න නිසා. නිවැරදි දෘෂ්ටියක ඉන්න කෙනෙකුට ඒක දැනෙන්නේ. එයාට දැනෙන වේදනාව. මේ හැම මොහොතේ මම විඳවනවා. හැම මොහොතේ විඳවනවා. මේ කතා කරන මොහොතේ අදහස කියාගන්න මම විඳවනවා. මට හිතන දේ මම කියාගන්න වචන අසුරවන්න ඒ කටට පෑදලි කරන්න පුදුමාකාර වේසක් දරලා මම විඳවනවා. ඒ කට්ටියට ඒක තේරුන්නේ නැහැ කිව්වම හරියට විඳවනවා දුක් වෙලා. හැම මොහොතේම හැම සංස්කාරයක් තුළම හැම මොහොතක් පාසා මම විඳවනවා. මේ ලෝකේ සතුටක් කියලා එකක් නැහැ. හැමතැනම තියෙන වේදනාවක්. හැමතැනම දුකක් තියෙනවා. පේනවා කියන්නේම වේදනාවක් තමයි. අර්ථ දැක්කා මේක දැක්කා කියලා කියන එක කර්ම හැදෙනවාමනේ. ඇයෙනවා කියන්නේ වේදනාවක් තමයි. සිතෙන හැම සිතවිල්ලක් තුළම වේදනාවක් තියෙනවා. ඒක අපි නිතරම දකිනවා මේ මිනිස්සු සංසාරේ ඉපදිලා මේ තරම් දුක් විඳින හැම මොහොතක් ගන්න මේගොල්ලෝ වේදනාවකට පීඩනයකටපත් වෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒක ගණන් ගන්න එකට හුරු වෙලා. පෝරණකට ගිහිල්ලා බලන්න පුතා විනාඩි පහක් ඉන්න බෑ. විනාඩි පහක් ඉන්න බෑ. එච්චර රස්නේ. හැබැයි අර මනසේ ඉඳාවිලා සින්දුවක් කියාගෙන පිටියානන්නේ. දාඩි ඕ ගාලාගත්ගෙන කල්පනා කරන මේ මනස පිටසක්වල ජීවිතය කියලා. ගානක්වත් නෑ. ඇයි? ඒකට හුරු වෙලායි මිනිස්සයා. සවුරු වෙලා. ගානක්වත් නෑ. අපට විනාඩි පහක් ඉන්න බෑ. ඒ දුකට උරු වෙලා, වේදනාවට උරු වෙලා, පීඩනයට උරු වෙලා, කම්පාවට උරු වෙලා. දැන් ඒක අපට සාමාන්‍ය දෙයක් වටපත් වෙලා. ඒක කමඨාණ කරගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි හැම වේදනාවක්ම 100ෙන් දකින්න ඕනේ. 100ෙන් දකින්න ඕනේ. කෑම උයන එකත් වේදනාවක්. ඒක පිළිගන්නන එකත් වේදනාවක්. කන එකත් වේදනාවක්. කාලා ඉවරුනාම දිරවන්න ඒකත් වේදනාවක්. හැම මොහොතෙම වේදනාවක් නෝ. මේ උයන්නේ වේදනාවක් තමයි. කන්නේ වේදනාවක්. ජීර්ණය වෙන්නේ වේදනාවක්. බයිස්රාවය වෙන්නේ වේදනාවක්. මේ හැම මොහොතක්ම දුක. හැම මොහොතක්ම දුක. සතුට කියලා එකක් ලෝකේ නැහැ. ඒක තේරුම් ගන්න සම්මාව දිනු වෙලා නැහැ. ඒ ඒ සම්මාව නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. සම්මාව මදි. නිවැරදිව දකින්න අපේ දැනුම ප්‍රඥාව මෝරලා නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩුවාම ඒක තේරෙනවා එයාට. තේරෙනවා. කෙලෙස් සිතිවිල්ල කියලා දැනගන්න. ඒ සිතිවිලි වලට පොරබදන. එන යන එන යන වගානි පොරබදන. ඒත් නිරෝධයකට ඉන්නේ නැහැ. සිතිවිල්ල පොරබදන්න පොරබදන්න ඒ සිතිවිල්ලේ අයිතිය අපට ලැබෙනවා. සිතවිල්ලෙන් නිදාස් වෙන්න නිදාස් වෙන්න ඒ සිතවිල්ල පිළිබඳව අයිතිය අයිමි වෙනවා. දැන් යමක් මගේ මගේ කියන්න කියන අයිතිය මට ලැබෙනවනේ. ඉතින් ඕ කොලේකින් ඕ ඔප්පුවකින් ඕ අයිතිය ලැබෙනවා. මගේ නෙමෙයි කියලා මම හිතනවා. එදා ඉඳලා ඒ ඔප්පුව තිබුණත් වැඩක් නැහැ. ඒ අයිතියට නිදාස් වෙනවා. ඒ වගේ සිතවිල්ලත් ඒ අයිතිය නිදාස් කරන්න ඕනේ. පොර බදනවා කියලා කියන්නේ ඒකේ අයිතිය කියනවා. අයිතිවාසිකම් කියනවා. එහෙනම් ඒ පීඩනයට එනවා. එයා රාත් වෙන්න ගොඩක් පරක් වෙනවා. රාතන් වහන්සේ රාත්තුනේ කොහොමද කියලා ඇහුවාම නිදාස් වෙලාලු රාත්තුනේ. පොර බදලා රාත් වෙච්ච කෙනෙක් නෑ. අයිතිවාසිකම් කියලා රාත් වෙච්ච කෙනෙක් නෑ. නිදාස් වෙලාලු රාත්තුනේ. එහෙනම් අපි සිතවිලි නිදාස් කරන්න, රූප නිදාස් කරන්න, ශබ්ද නිදාස් කරන්න, වර්ණ නිදාස් කරන්න, ගන්ධ, රස, ස්පර්ශ නොකම නිදාස් කරන්න දක්ෂ වෙන්න ඕනේ. නිදාස් වෙන තරමට එයා රාත් බෝධියට ලං වෙනවා. පොර බදින තරමට අල්ලා ගන්න තරමට එයා තවත්මට ලං වෙනවා. වර්ණා කරනකොට නිල්ලෙන්ද ඉන්නේ ඇයි ස්වාමීන් වහන්සේ? ටිකක් වෙලා යනකොට නිදිමත එනවා. අපහසුයෙන් තමයි නිදිමත මග අරගන්නේ. පුතාට වාහනයක් දීලා මේක පදින්න කියලා ගෙදර කට්ටිය ඔක්කොම පිටිපස්සට නගනවා. දැන් පුතාට නිදාගෙන එලවන්න පුළුවන් නේ ප්‍රශ්නයක් නැහැ නේ කොහමද අට වෙනකොට නිදාගන්න ඇයි නිදාගන්නේ නැත්තේ? අර වගකීමක් තියෙනවනේ පුතා. කෝ නිවන නිවෙන්න වගකීම. දුක නිවන වගකීම නෑ ඒකනේ ගොරවන්නේ. ඕම වාඩිලා ඕම ගොරවනවා. ඇයි නිවන පිළිබඳ වගකීමක් නැහැ. අපේ ජීවිතය පිළිබඳ වගකීමක් නැහැ. දුක නිවා ගන්න ඕනේ කියන ඒ වගකීම නැහැ. හිස බානවා දැලිපියෙන්. මෙතන මවුන් මවුන් තුනයි, මෙතන මවුන් හතරයි, මෙතන මවුන් පහයි කියලා කැපෙන්න එපා. එකක්වත් කැපෙන්නේ නැහැ මර වගකීම. ඒ වගකීම තියෙනවා යාට. ඒ නිසා බොහොම පරිස්සමෙන් කපන්නේ. බොහොම පරිස්සමෙන් කපන්නේ. වගකීමක් තියෙනවා. ඒ වමනාව තිබුණාම එහෙම වෙන්නේ නැහැ. දැන් මේ පොඩි බබාට කියන්න රැට ඇයර්ලන්ඩ් කියලා කීයට වටින ඕම නිදා ගන්න. නෑ නෑ පුතා ඇයර්ලන්ඩ් කරා ඕම හිටවල තිබන් හිටගෙනත් නිද ගන්න. කියනවා පාන්දර 3ට පුතා අපි යනවා මේ නාගදීපේ. නාගදීපේ ගිහිල්ලා නාගදීප චෛත්‍ය අමාන්තේ වඳිනවා. නිදාගත්තොත් පුතාව තියලා යනවා. දැන් පුතා එයාට නිදි කරවන්න කියලා. එළිය වැටෙනකන් නිදි යන්නේ. එයාලා බලාගෙන ඉන්න උකුත්තා වගේ. ඇයි අර ට්‍රිප් එක යන්න තියෙන්නේ? ඇයි අර වගකීම යන්න? ඒ වොමනාව වැඩි වෙනකොට නිින්ද යන්නේ නැහැ. කාට හරි පොඩ්ඩක් පුතේ පොඩ්ඩක් මෙතන ඉන්න කියලා කිව්වම ඉන්නේ අය. ඉන්නේ. අර ගර්ල්ස් ඉස්කෝල ළඟ කොල්ල හිටගෙන ඉන්නවා බලන්න ගිනි ආවේ. රොටි පුච්චන්න පුළුවන් පාරේ. පැය හතරපා නිකන් ගල් ගෙඩි වගේ පිළිම වගේ හිටගෙන ඉන්නේ. ඇයි? ඒ වොමනා වැඩි. ඉස්කෝලේ ආරෙන දෙකට උදේ 6 ඉඳලා ඉතින් ඉන්නවා. ඉස්කෝලේ ආරෙනකම්. වොමනා වැඩි. අම්මා තාත්තා කෙනා පුතේ පුතේ පොඩ්ඩක් මෙතන ඉන්න ටැග් ගලන ඉන්නේ ගියා. අම්මේ ඔතන ඉන්න බෑ මට. වොමනාවක් නෑ. ශාසනයට ඇතුල් වෙන භික්ෂුව ශාසනය රැඳෙන්නේ ශාසනය උවමනාව තිබුණොත් විතරයි. මං කොහොම හරි පිළිනුවම් පාන්න ඕනේ මට මේ දුක නිවා ගන්න ඕනේ කියන උවමනාව තිබුණොත් එයා වෙලවන්න බෑ. කොච්චර පීඩන දුන්නත් එයා කාගෙන ඉන්නවා. උවමනාව නැත්තම් මොකවත් කරන්න නිකන් බැලුවත් ඇත. ලොකු අඳුර නිතර මාව රවනවා. මේ මානකම් මට කරන්න බෑ ගියා. මොකොන් මේ බලපෙකට ගිහින් තින්නේ. එයා රඳවන්න බෑ. එයා ඉන්නෙත් නෑ. උවමනාව තියනවා නම් එයා ජීවිත කාලෙම ඉන්නවා. භාවනාවට උවමනාවක් ඇති වෙන්න ඕනේ. ඒ අවශ්‍යතාවය ඇති වෙන්න ඕනේ. ඒ වගකීම අපි ගන්න ඕනේ. මම මේකෙන් කොහොම හරි නිවෙනවා. කෙලස් ටික නිරෝධ කරනවා. මේක මට උවමනායි. මේ මේ අමතනම තියෙන දුක කොච්චර සතුටේ කියලා කිව්වත් ඒක සුවල්ප මොහොතකයි. දරුවා වඩා ගන්නකොට තියෙන සතුට බස්සනකොට නෑ. කෑම ටික කනකොට දැනෙන රස ඌරන් පල්ලාට ගියාම නෑ. අම්මා කියනවා තාත්තා කියනවා. නමුත් අපේ ජීවිත අපේ පාය ගන්න ගෙනියන්න කවුරු තම්බ කරලා දෙන්නේ කකුල වැදුනා. අම්මා මට ආදරේ. කෝ ආදරේ අම්මට ඇවිල්ලා කැක්කුම ගන්න කියන්නකෝ. ගන්න බෑ. පුතේ රිදෙනවාද? ඉතින් පොඩ්ඩක් ඉවස ගන්න පුතේ. ඒක අම්මා කියන්න ඕනේද? මං කොහොමද ඉවසන් දෙපාය. ඒක කියන්න ඕනේ. ඒක කොහොමද ඉවස ගන්න වෙනව? ගන්න කෙනෙක් නෑ. මෙන්න මේ දේවල් දැනුණාම තේරුණාමලු අර කියන දේවල් ඔක්කොම ගැලවෙන්නේ. ඒ වමනා වෙන්න ඕනේ. මගේ දුක මේ ලෝකේ කාටවත් නිවන්න බෑ. මට විතරමයි පුළුවන්. එහෙනම් මේ දුක නිවන්න මට මේක වඩන්න ඕනේ. එයා එළිය වැටෙනකන් ඈර්ලෙන්දලා වඩනවා. අර ධානයෙම වඩන පොඩි කට්ටිය ළඟට ගිහලා බැලුවම උට පුදුම හිතෙනවා. දවස් දෙකක් තුනක් නිදාගෙන නෑ. ඉතින් ආචාර්ය වහන්සේ ආනවා මේ පුතා නිදාගත්තේ නෑ නේද දවස් දෙකක්. ඇයි නිදාගන්නේ කියලා අහනවා. ඇයි නිදාගන්නේ කියලා. මගේ ළඟත් ඇහුවා අපේ සීයා. පොඩි කාලේ මම ඊයේ නිදාගත්තේ නැහැ දැන් හදත් නිදින ආච්චි කියලා එක මම ළඟට ඇවිල්ලා පුතා දැන් අදත් දැන් ගොඩාක් රැය වෙලා ඊයේත් නිදාගත්තේ නැහැ නේද මම නිකන් හිටියා ඇයි පුතා කියලා මං කර නිදාගන්න කියලා සීයා කිව්වේ නැහනේ අත්ත තමයි මගෙන් තමයි වරදක් උනේ කියලා ඇයි මට භාවනා කරන්න කියලා මේ කිව්වේ නිදාගන්න කිව්වේ නැහනේ එහෙනම් මම නිදාගත්තේ නැහැ කියපු නැති දෙයක් මම කරන්නේ ඒ වමනාව ඒ වමනාව නැත්තම් මේ සංසාරයෙන් ඈතර වෙන්න බෑ දැන් භාවනා කරනකොට නිින්ද යනවා. පුතා උදේට හැමදාම 9 වෙනකන් නිදා ගන්නකො. නිදාගෙන 9ට ඇරලා දත් මැදලා 12ට විතර වැඩට යනකො මොකද වෙන්නේ කියලා බලන්න. දැන් ඊට ඉඳලා 11 වෙනකන් නිදා ගන්නකො. ගෙදර කට්ටියට මොකද වෙන්නේ කියලා බලන්න. ලිපේ පුතා ලිප උඩ පුතා නිදා ගන්නවා. ඒ උණුසුමට ලිපපත්තු වෙන්නේ නැහැ. ලයිට් පත්තු වෙන්නේ නැහැ. මෝටරේ දැම්මට වතුර එන්නේ නැහැ. ඔක්කොම අඩපණ වෙනවා. ඒ වොමනාව තියෙන දරුපවුල් රකින්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. රස්සාව කෙරුවේ නැත්නම් මේ ඔක්කොම අඩපණ. ඒ වොමනාව නිසා පුතා අයට නැගිටින්න තින්නේ. අතරට නැගිටලා දත්ම දිනවා. කොහොමද වොමනාව? ඇයි ඒක නිවනට නැත්තේ? නිවනටත් ඒක තියෙන්න එපායි. දුක නිවා ගන්න දුක නිවා ගන්න එහෙම නැප. වාඩි වුණම ඕම නදාගත්තා. වැඩට යන්න පුතා. 8ට කාඩ් එක ගන්න දැන් 7යි 50ට කාඩ් එක ගන්න. කාඩ් එක සිප් කළා. හරියට වෙලාවට ඇයි? ඒ වමනාව වැඩි. අද ලෝකයේ ගොඩාක් කට්ටියට සසර දුක නිවා ගන්න උවමනාව අඩුයි. ඒ උවමනාව අඩු නිසා අපි පිරිහිලා ඉන්නේ. රස්සාවට යන්න රජේ රස්සාවක් කරන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මොනවාරි දෙපාර්තමේන්තුවක මේ මේ ඔක්කොම රස්සාවල් තියෙනවා. කැමැති කට්ටිය අත්විඳ කියලා කිව්වොත් ඒ ලෙවල් කරන ළමයි ඔක්කොම අත්විඳනවා. කවුරු හරි ඉදීම නවත්තන්න මේ දුක නිදාසට අත්විඳන කෙනෙක් එක්කවත් අත්විඳන බලන්නේ තාක බලන්නේ ඔක්කොම. ඒක ඇවුන්නේ නැහැ. ඒක ඒක ඇවුන්නේ නැහැ. වොමනාව නෑ පුතා. සසර දුක නිවා ගන්න අවශ්‍ය නෑ කට්ටියට. ඒගොල්ලෝ කැමති දුක් විඳින්න. දුක් විඳින්න. කවදාරි දවසක තේරෙනවා. හැබැයි එදාට දුක නිවා ගන්න බෑ. ඇයි ඒ සීමාවෙන් එහාට ගිහිල්ලා. නිවා ගන්න බෑ. නිවා ගන්න පුළුවන් කාලේ වොමනාවක් නෑ. වැවක් ළඟින් යනකොට මම දැකලා තියෙනවා. වැවක් ළඟින් යනකොට හැමෝගෙම සිතවිල්ල මාළු දිහා බලනවා. රොද්දිට මාළු ඉන්නවනේ, සෑහෙන්න මාළු ඉන්නවා. හැමෝම මාළු හල්ලන්න හිතනවා. කාට හරි සිතුවිල්ල පාල වෙනවා මේ වැවේ ඉන්න මාළුන්ට කැම ටිකක් දෙන්න. කිසිම මිනිසෙට එහෙම සිතුවිල්ල පාල වෙන්නේ නැන්නේ. කොහොම හරි පැනලා මාළුවෙක් අල්ලගන්නනේ බලන්නේ. මාළුවේ මරා ගන්න තමයි බලන්නේ. වතුර ඉඳනකම් බලන් ඉන්න. කෝඩයක් අරන් ගලා මාළු ටිකක් අල්ලගන්න. එහෙනම් කිසිම මිනිසෙක අදහසක් නැහැ වතුර ඉඳෙනකොට ලින්දෙන් හරි වතුර ටිකක් ගාන්න ඕනේ මේ මාළු ටික මැරෙනවා පව් වැවේ වතුර මේ අඩු නම් සතුන්ට කරදරයි එහෙම සිතුවිල්ලක් එන්නේ තියෙනකන් මෝටර දාලා හින්දවලා හරි අර මාළු ටික මරන්න නිතන්නේ. එහෙනම් පානාති පාතා කඩන්න මිනිස්සු වැඩිපුර උත්සාහ කරනවද රකින්න උත්සාහ කරනවද? කඩන්නයි උත්සාහ කරන්නේ. පාර යන කෙනෙකුගේ පතිවත ආරක්ෂා කරන්න උත්සාහ කරනවද මිනිස්සු? කෙලසන්න උත්සාහ කරනවද? සිතවිල්ලකින් හරි කෙලසන්නයි උත්සාහ කරන්නේ. කාමේසු මිච්ඡාචාර රකින්න නෙමෙයි මිනිසුන්ට උමනාව තියෙන කඩන්න. බෙල්ල ගාලා ගියත් ඇත්ත කියනවා තැන ඉන්නවද? කොහොමරි කීයක් හරි ගන්න මොනවාරි ලෝකේ බොරුවක් ගොතනවා කියන තැන ඉන්නවද? මුසාවාද රකින්න වඩා මුසාවාද කරන්නයි මිනිස්සු පෙළඹිලා ඉන්නේ. පංචකාමයන් පිනවන්න නේද අද මිනිස්සු උදේ ඉඳලා රැ වෙනකන් දුක් විඳින්නේ. ඒ පංචකාමෙන් නිදහස් වෙන්න කී දෙනෙක් උත්සාහ කරනවද? ගිහලා බලන්නකො තවමට බස් වල එල්ලිලා ෆුට්බෝඩ් එකෙත් එල්ලිලා ඉන්නවා මිනිස්සු. පංචකාම පිනවන්න මේ යන්නේ. කවුරු හරි මිනිස්සේ සසර දුක නිවන්න යනවාද කියලා බලන්න. රෑ වෙනකම් වෙලොත් එක්කෙනෙක් නැහැ. ලක්ෂයට එක්කෙනෙක් ඉඳි. පංචකාම වලින් නිදාස් වෙන මිනිසුන්ට උවමනාව අඩුයි. ඒක පිනවණ්ඩයි උවමනාව තියෙන්නේ. ලෝකේ පිරිහිලා. ලෝකේ පිරිහිලා. අදාගන්නේ අඩුපාඩු දුර්වලකම් අදාගන්න. භාවනා කරනකොට නිින්ද යනවා කියන්නේ එයාට භාවනාව පිළිබඳ උවමනාවක් නැහැ. වැඩට යන වෙලාවේ පොරෝගෙන නිදා ගන්නවා කියලා කියන්නේ පෞල් ජීවිතය පිළිබඳ වුමනාවක් නෑ. භාර්යාවට දරුවන්ට ගෙදරට අම්මට තාත්තට යුතුයකම් වාකින් කරන්නේ නෑ කියලා කියන්නේ එයා පෞල් ජීවිතය පිළිබඳ වුමනාවක් නෑ. ඒ වුමනාව නැති නිසා ඒක වෙන්නේ. එළවලු කපන ඒ අම්මගේ හත කැපෙන්නේ. ඒ ආහාර පාන හුයන එක පිළිබඳ වුමනාවක් නෑ. මොනවා ඉතින් මේ පුන්නකුවාගේ හැමදාම තඹනවා මේ මිනිස්සු කන මම කෝකි වැඩට න්යාවේ කසාද බඳලා මේ ලොකුවට ගෙනාවා කට්ටිය රතින් ඇදාලා. ගෙනාලා තින කෝකි වැඩටම ආවා. ඉතින් ඒ තරහෙන් කපන්නේ අත කැපෙනවා. සතුටින් කපනවා, ආසාවෙන් කපනවා. මේ ඔක්කොම බෝධිසත්වර දාහනේ අදන්න ඕනේ. කැපෙන්නේ නැහැ අත. ඒ තරම් පරිස්සම්. උවමනාවක් නැහැ කැපෙනවා අත. කවදාද ඒ උවමනාව නැති වෙන්නේ? එදා ඉඳලා කෝප වැටෙනවා, පිඟන් වැටෙනවා. ලුණු නැතුව කෑම හැදෙනවා. ඒ උවමනාව නැහැ. එදාට අපි දැනගන්න ඕනේ මේ මේ ගෙදර බත් කන දවස බොහොම අතලඟින් ඉවර වෙනවා කියලා. ඒ ඒ ඒවා තමයි ලකුණු. ඒවා සිම්බල්. ඒවා ඒ වලින් තමයි දැනගන්නේ ලෝකෙ මිනිස්සු තොරතුරු මොකද්ද කියලා. රස්සාව එපා වුණාම 10 වෙනකන් නිදා ගන්නවා. ඒ වමනාව තිබුණාම අතරට නැගිටිනවා. ඒකෙන් දැනගන්න ගෙදර කට්ටිය දැන් නම් මේ ලස්සනකට මේ රස්සාවට පැන්සල් යන කාලේ ඇවිල්ලා කියලා. ඒකෙන් දැනගන්න ඒකට. සාමාන්‍යයෙන් ශාරීරික වෙහස නින්දට බලපාන දැන් අපි පුතා දවස් දෙකක් නිදිමරලා එනකොට මේ පුතාගේ අතේ තුවාලයක් වුණා. වැටුණා කියමුකෝ. කරේ තියන් දුවනෝනේ අතම පාත් වෙන රෝලට. කොහොම දැන් පුතේ අමාරු මං පෑ 8ක් නිදාගෙන ඉන්නම්කෝ කියලා ඔල එහෙම කියන්න පුළුවන්. එකපාරට පොල් ගෙඩියක් වැදුනා මල්ලිගේ ඔළුවට. ඔළුව පල්ලලා ලේ ඕ ගාලගෙන. නිදිමරලා ඉන්න මකට කතා කරන්න එපා. පොඩ්ඩක් ඉන්න ඕම ඉන්න මම පොඩ්ඩ නිදාන්න කියලා නිින්දට යන්නකෝ පුතා. පුළුවන්ද? නිින්ද යයිද? ගත්ත කරක දීුවා. අතම පාක් මේ වාහනේ ගෙදර තියෙනවා. වාහනේ ස්ටාර්ට් කරගන්න 100ක් නැහැ. ලියදු වලට උඩින් ගිහිල්ලා තියෙන අරගෙන. ගිහිල්ලා ඇඩ්මිට් කළා. ඉතින් නිදාගෙන නෙමෙයි යන්න පුළුවන්. ඒ වොමනා වැඩි නම් පුතා නිින්ද එන්නේ නැහැ. ඒ අවශ්‍යතාවය වැඩි නම් නිින්ද යන්නේ නැහැ යාට. නිින්ද යවන්නත් බෑ. මේ ඉන්න සමහර තාපසවරු මාස ගණන් නිදාගෙන නැහැ. භාවනාවේ විවේකයේ සුවෙන් අර නිින්දේ වොමනාවිය සංසිඳව ගන්නවා. ඒ විවේකයේ තුලින් මෙයා නිදා ගන්නවා. විවේකයක් නේ අවශ්‍ය. ඒ භාවනාව තුලින් මේ විවේකේ ගන්නවා. ඒතර විවේකයක් භාවනාව භාවනාවත් එයාගේ භාවනාව. මොකවත් නැහැ. ඔක්කොම එකයි. ඒ தත්ත්වයටපත් වෙලා. ශරීරයේ වේසක් බලපාන්න බෑ. ඒක අපේ මානසික ප්‍රශ්න. රෑ වෙනකොට නිදා ගන්න ඕනේ කියලා කියලානේ. දවල්ට නිදා ගන්න ඕනේ කියලා කිව්වනම් රෑට ඇහැරිලා ඉන්නවා. ඊට පායනකොට ඇහැනුම් යනවා. ඇයි ඒ ක්‍රමයට උරු වෙලා මිනිස්සු? අපට උරු කරලා තියෙන රෑ වුණ පොරව ගන්න ඕනේ. නිදා ගන්න ඕනේ, දොරවල් වහන්න ඕනේ කියලා එකක් අපට ඔළුවට දාලා තියෙනවා. ඒ හින්දා කරවල වැටිච්ච ගමන් ඉන්නම බෑ. හරි අමාරුයි. ඇයි අර නිදාගන්න එක උරු කරලා. ළමෙක්ව අරන් ගිහිල්ලා පුංචි කල්ල උරු කරනවා දවල්ට නිදා ගන්න. කිනා පුතේ ඉර උදා වෙච්ච ගමන් නිදා ගන්න ඕනේ කියලා යාට පුරුදු කරනවා. ඉර පොඩ්ඩක් නගිනකොට එයාට ඈනුම් යන්න පටන් ගන්නවා. ටිකක් මේ වගේ දවල්වට නම් එයාට ඉන්න බෑ. එයාට නිදා ගන්න ඕනේ. ඉර බැස්ස ගමන් එයා කඩිසරයි. උන්ටට වැඩ කරනවා. නිින්ද යන්නේ. ඇයි එයාව ඒ විදිහට උරු කරලා. මේ උරු වීමක් තියෙන්නේ. කවුද පුරුදු කළේ රාට නිදා ගන්න ඕනේ කියලා? කවුද පුරුදු කළේ දවල්ට හැරෙන්න ඕනේ කියලා? කයට විවේකයක් අවශ්‍යයි. ඒක කොයි වෙලේ ලැබුණත් ඒ විවේකයේ තුළින් ඒ කයේ තියෙන ක්‍රියාවලියට ඒ අවශ්‍ය කටයුතු වෙනවා නම් එච්චරයි. පාන් කන්න ඕනේ, බත් කන්න ඕනේ කියලා එකක් නැහැ. බඩගින්න නිවෙනවා නම් එච්චරයි. ඒක මොනවා කියවත් ප්‍රශ්නයක් නැහැ. සමීකරණයේ වැරද්දක් මේ තියෙන්නේ. සමීකරණයේ වැරද්දක්. අවසයි සොන්නාස ආස්වාස ප්‍රාස්වාසයට අනුව නිවැරදිව සිත පිහිටුවාගෙන කොහොමද ආස්වාස ප්‍රාස්වාසය කෙරේ නිවැරදිව සිත පීඨන ක්‍රමය තමයි ආස්වාසයේ ප්‍රාස්වාසයේ සිත පීඨන එක. ගොඩාක් දුරට ආස්වාස ප්‍රාස්වාස කරන්න පටන් ගත්තාම ටික වෙලාවකින් අපේ සිත පීඨවනවා වැඩ පොලේ, ieval දොරවල් වල, ෆිනෑන්ස් එක ගෙවන්න තියෙනවා නම් ඒ ෆිනෑන්ස් ආයතනේ වාහනේ කැඩිලා තියෙනවා නම් ගෑරේජ් එකේ සිත පීඩවනවා. මේ වගේ අපේ සිත අපේ අවසරය ඇතුව තමයි අපේ අවසරය නැතුව කිසිම මොහොතක එකක් හිතන්නේ නැහැ. අපේ අවසරය ඇතුව වෙනත් නාමයක රූපයක භෞතිකයක පීඩනවා. ඒක වැරදි ආනාපාන සතිය. නිවැරදි ආනාපාන සතිය ආස්වාසය ප්‍රාස්වාසය මත සිත් පිට පීඨීම කියලා කියන්නේත් නෑ මම. නිවැරදි ආනාපාන සතිය කියලා කියන්නේ සිත ඒකාග්‍රතාවයකටපත් වෙන්න ඕනේ. ඇයි සිතක් ඒකාග්‍රතාවයටපත් වෙන්නේ? එතකොටලු සිත නිවෙන්නේ. ඇයි සිත නිවන්නේ? නිවිච්ච සිතටලු නාම රූප වලින් අට ගන්නා වූ කෙලෙස් નિවැරදිව අඳුනා ගන්න පුළුවන්. ආනාපාන වල ලෝභය නැති වෙනවද නැහැ? ද්වේෂය නැති වෙනවද නැහැ? ඒකනේ අර භාවනා ශාලාවේ භාවනා කරලා ගෙදර ඇවිල්ලා ගා ගන්න. කිරියම්මල කිරියත්තන් බත් මුට්ටි වලින් ඊට ගා ගන්නවා. ඇයි එහෙම තරහා යන්නේ? භාවනා යෝගින්ට තරහා යන්න බෑනේ. ඇයි එහෙම කම්පා වෙන්නේ? සිල් අරගෙන ගෙදර ඇවිල්ලා කතා කරන්නේ තරහින්. මොකක්ද ඒකට හේතුව? මේ භාවනාව තුළින් කෙලෙස් නිරෝධ වෙන්නේ සිත තැම්පත් වෙනවා, සංසුන් වෙනවා. එතකොට යාට ඒ කෙලෙස් අඳුනා ගන්න පුළුවන්. එතකොට අඳුනාගත්ත පළියට කෙලෙසක් නිරෝධ වෙන්නේ නැහැ. කෙලස් තියෙනවා. ඒක නිරෝධ වෙන්න නම් නිරෝධ කරනවා කියලා කියන්නේ අර මකන කැලලකින් මකනවා වාගේ නෙමෙයි. දැන් උපාසක මාත්‍ය රාහත් වුණොත් උපාසක මාත්‍ය ලෝභය අඳුරන්නේ නැහැ, ද්වේෂය අඳුරන්නේ නැහැ, මෝහය අඳුරන්නේ නැහැ. එතනට එන්නේ නැහැ. එතනට එන්න බෑනේ. ඒව අඳුරනවනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ තරහ තියෙනවා, තරහ ක්‍රියාත්මක න බලාගෙන ඉන්නවා. මිනිස්සු බයිනවා. බලාගෙන ඉන්නවා. ඇයි ඔබ වහන්සේට තරහ යන්නද කියලා ගම නැහැ. වැස්ස වයින්කොටත් මම බලාගෙන තමයි ඉන්නේ කියලා කියනවා. එතකොට මම බයිනක වැස්සාද? ඔව් ඒ වගේ එකක් තමයි. එයා බලන් ඉන්න ක්‍රියාත්මක වෙන්නේ අර කෙලෙස් වල ක්‍රියාකාරී ස්වභාවය නතර කරන එක තමයි සම්මාවෙන් කරන්නේ. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ. සිත සංසුන් වෙන්න, තැම්පත් වෙන්න, ඒකාග්‍ර වෙන්න මොන හරි භාවනාවක් වඩන්න ඕනේ. සසරෙන් එතර වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ. නිවැරදිව දකින්න ඕනේ. දැන් මේ ඔක්කොම අපේ අම්මලා තාත්තලා මගේ පෙර සංසාරේ මගේ මව්වරු, මගේ දූවරු, මගේ සහෝදරයෝ දැක්කම කොහොමද රාගයක් එන්නේ? මේ ළඟ ඉන්නේ මගේ තාත්තා පෙර සංසාරේ, මගේ දරුවා, මගේ සහෝදරයා, මගේ ඥාතියා කොහොමද තරහා යන්නේ? තරහා ගන්න බෑ අපේ පවුලේ කෙනෙක් යා. මගේ අයියානේ කමන්නෑ බැන්නට. මගේ අයියානේ මට දොස් කියන්නේ. ඒක එයාට අයිතියක් තියෙනවනේ. එහෙම හිතනවා. මෙයා කවුද මට බයින්න? මෙයා කොහොමද මගේ අඩුපාඩු දොස් කියන්නේ කියලා ඒම අපි හිතනවා. ඒ ඒ නිවැරදි සම්මාව නැතිකම නිසාලු අද ලෝකෙ මෙච්චර ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඉපදීම නවත්තන්න ඕනේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. සිත සංසුන් වෙලා තමන්ගේ අඩුපාඩු, වැරදි, දුර්වලකම්, තමන් තුළ තියෙන කෙලෙස් හැම එකක්ම තනි තනියෙන් අඳුන ගන්න ඕනේද? මොනවාරි භාවනාවක් කරන්න. මොනවාරි එකක්. මොන භාවනා කරුවත් හිත නිවෙනවා. නිවුනම තමන්ගේ අඩුපාඩු තමන්ට පේනවා. සමහර කට්ටිය භාවනා කරනකොට ඇස්වල කඳුළු පිරීලා. ඒ සිත නිවෙනකොට යා කොච්චර දරුණු කෙනෙක් කොච්චර දුර්වල කෙනෙක් කියලා යාට දැනෙන්නේ. එතකන් දැනෙන්නේ නැහැ. හොඳට තරහා ගිලා පොල්ලක් අරගෙන මනසේ දබර වෙන්න හදනවා. ඒ මනසට සාපේක්ෂව හරි. එයා කියන ඔළුව පැලෙන්න ගන්න ඕනේ කියලා කියන. හරි, ඒක හරි. ඇයි? එයාට සාපේක්ෂව වැරදි නෙමෙයි. හැබැයි යාගේ සිත නිවුනම් පස්සේ හරියට ලැජ්ජා වෙනවා. මේ කොහොමද සමාජයට මුණ දෙන්න ගෙදරින් එළියට එන්නේ අය. අර ඉස්සරහ ගෙදර මිනිස්සුත් බලාගෙන හිටියානේ. කොහමද මම මුණ දෙන්නේ දැන් මොකද ඒ උනේ ඒ කෙලෙස් එයාට අඳුන ගන්න පුළුවන් පේන්නේ අර තරහා නිවුනමලු සිත නිවුනම භාවනා කරාම එයාට දැනෙනවා මේක ටිකක් කතා කරලා විසඳන්න තිබුණා අනුන්ගේ ප්‍රශ්නයන්නේ ඔක අහක බලන්න හිටියනම් ඉවරනේ නිකන් ඕන් නැති එකටනේ මං ගිහලා පැටලෙන පැටලලා ඒ මනුස්සයාටත් ගාලා බලන්නකො මෙච්චර මට තරහා ගිය ඇටි කියලා පස්සර තරහා ගිය කියන්නේ ඉතලා ඉතලා කම්පා වෙනවා දැවෙනවා මානසික දුක් වෙනවා පශ්චාත්තාප වෙනවා භාවනාවෙන් ඒක තමයි කරන්නේ. අපිව අපිට හඳුන්වලා දෙනවා. අර කලබල වෙලා යන වතුරට මාළු පේන්නේ හැබැයි නිෂ්කලංක වතුර උන්ටට පේනවා. මේ මෙතන මාළුවෙක් ඉන්න, අතන මාළුවෙක් ඉන්න. පහේ කාතියක් තියෙන අතන. ඔක්කොම පේනවා. මේ වගේ අපේ සිතේ තියෙන කෙලෙස් ටික, අපේ ආයතන වල තියෙන අඩුපාඩු ටික අපට අදා ගන්න ඕනේ. අදා ගන්න අඳුන ගන්න ඕනේ. ඒ අඳුනා ගැනීමට උපකාරයක් තමයි භාවනාවෙන් කරන්නේ. භාවනාවෙන් rahat වෙන්නේ නැහැ. මේ rahat වෙනවා නම් හිමාලිය ඔක්කොම rahatන් වහන්සේලා. සිත සංසුන් වෙනවා. යම් කිසි දෙයක් ගවේෂණය කරනවා නම් ඒ ගවේෂණය කරන කාරණාව පිළිබඳ විනිවිද දකින්න ඔයා. දැන් ගහ ගවේෂණය කරන්න ඕන මොනවද කරන්න ගහ යට වාඩි වෙලා ඒ ගහට සිත පීටවලා එයා ඒ අරමුණේ ඉන්නවා සිත පීටනවා කියන්නේ ගහ පිළිබඳව එයා ඒක අරමුණේ ඉන්නවා නිවෙන්න නිවෙන්න ගහ පිළිබඳ පොඩ පොඩ පොඩ පොඩ යට තේරෙනවා ටික ටික තේරෙනවා අර ආචාර්ය උපාධිය කියන PhD වගේ ඒ වගේ මහා විශාල දැනුමක් ඒ ගහ පිළිබඳ වෙනවා එයාට හැබැයි ගා පිළිබඳ බැඳීම ඒ වටිනාකම නැති වෙන එකට සම්මා කම්මන්තයයි සම්මා දිට්ඨියයි වඩන්න ඕනේ. එතකන් ඒක නැති වෙන මේ ගා හෝම්බගා මෙච්චර ඖෂධියයි මේ මෙච්චර මේව දේවල් තියෙන පොත්තෙන් ගුණේ මෙච්චරයි කොලෙන් ගුණේ මෙච්චරයි කියලා එකක් දෙන ඒකයින් කරන්න බෑ. ගා පිළිබඳ සියලුම දේවල් එයා දන්නවා. හැබැයි ඒ පිළිබඳ යාට තියෙන බැඳීම වටිනාකම අයින් කරන්න බෑ. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕනේ. ඒක කෙලෙසියක්. ඇදිලිද? කැමැති ඕන භාවනාව පදන්න. තමන්ව අඳුන ගන්න. කෙලෙස් ටික අඳුන ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා ඒ ටික නිරෝධ කරගන්න. අඳුනගත්ත ටික. මේ භවයේ දුක නිවා ගන්න පුළුවන්. වෙන මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවද? නැවෙන කෑම කම. ලාවා කෑම කම. පෙරවසන. ඒක කවදාද නිවාද වන්නේ? අතරින්